සබ්බාසව සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ ඡත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තෙතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච සබ්බාසව සංවර පරියායං වෝ භික්ඛවේ දේශිස්සාමි සංසුනාත සාධුකං මනසිකරෝත භාසිස්සාමි තේ එවං භන්තේ තිකෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සොම් භගවා ඒතදවෝච ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං පයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච බෙක්ඛවේ ජානතෝ කිංච පස්සතෝ ආසවානං පයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව ආසවා uppajjante uppannā ca āsavā pavaddanti යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව ආශවාන uppajjanti uppannā ca āsavā pahīyanti අත්ථේ භික්ඛවේ ආශවා දස්සනා පහතබ්බා අත්ථේ ආශවා සංවරා පහතබ්බා අත්ථේ ආශවා පටිසේවනා පහතබ්බා අත්තේ ආශවා අදිවාසනා පහතබ්බා අත්තේ ආශවා පරිවර්ජනා පහතබ්බා අත්තේ ආශවා විනෝදනා පහතබ්බා අත්තේ ආශවා භාවනා පහතබ්බා කතමේච භික්ඛවේ ආශවා දස්සනා පහතබ්බා ඉද භික්ඛවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති සෝ මනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ අමනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති යේ ධම්මේ මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති කතමේච භික්ඛවේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාශවෝ uppajjati uppannō ca vākāmāsavo pavadhati anuppannō vā bhavāsavo uppajjati uppannō vā bhavāsavo pavadhati anuppannō vā avijjāsavo uppajjati uppannō vā avijjāsavo pavadhati ඉමේ ධම්මා නමනසි කරණීයා යේ ධම්මේ මනසි කරෝති කතමේච භික්ඛවේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේන මනසිකරෝති යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසවෝන uppajjati uppannෝ වා කාමාසවෝ පහේයති අනුප්පන්නෝ වා භවසවෝ න uppajjati uppannෝ වා භවසවෝ පහේයති අනුප්පන්නෝ වා අවිජ්ජාසවෝන uppajjati uppannෝ වා අවිජ්ජාසවෝ පහේයති ඉමේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේන මනසිකරෝති තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා අනුප්පන්නා චේව ආශවා uppajjante uppannāca āsavā pavadhanti සෝ එවං අයෝනිසෝ මනසිකරෝති අහෝසින්නකෝ අහං අතීත මද්ධානම් නනුකෝ අහෝසී අතීත මද්ධානම් කින්නකෝ අහෝසින් අතීත මද්ධානම් කතන්නකෝ අහෝසින් අතීත මද්දානම් කිං හොත්වාසින් අහෝසිනකෝ අහං අතීත මද්ධානම් භවිස්සාමි නුකෝ අහං අනාගත මද්ධානම් නනුකෝ භවිස්සාමි අනාගත මද්ධානම් කින්නකෝ භවිස්සාමි අනාගත මද්ධානම් කතන්නකෝ භවිස්සාමි අනාගත මද්ධානම් කිං හොත්වා කිං භවිස්සාමි නුකෝ අහං අනාගත මද්ධානන්ති ඒතරහිවා පච්චුප්පන්නං අද්ධානං අජ්ජත්තං කතං කතේ හෝති අහන්නකෝස්මිනෝ නොකෝස්මි කින්නකෝස්මි කතන්නකෝස්මි අයන්නකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සති තේ තස්ස එවං අයෝනිසෝ මනසිකරෝතෝ සම්නන් දිත්තේනං අඤ්ඤතරා දිත්තේ uppajjati අත්ථිමේ අත්තාතේ වාස්ස සච්ඡතෝ තේතතෝ දිට්ඨේ uppajjati නත්ථිමේ අත්තාතේ වාස්ස සච්ඡතෝ තේතතෝ දිට්ඨේ uppajjati අත්තනාව අත්තානං සංජානාමේ තේ වාස්ස සච්ඡතෝ තේතතෝ දිට්ඨේ uppajjati අත්තනාව අනත්තානං සංජානාමේ තේ වාස්ස සච්ඡතෝ තේතතෝ දිට්ඨේ uppajjati අනත්තනාව අත්තානං සංජානාමේ සේවාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති අතවා පනස්ස එවං දිට්ඨි හෝති යෝ මේ අයං අත්තා වදෝ වදෙය්‍යෝ తත්‍ර తත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවේදේති සෝකෝපනමේ අයං අත්තා නිච්ඡෝ දුෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන් තතේව ඨස්සති තේ ඉදං උච්චති භික්ඛවේ දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨේ කන්තරෝ දෙට්ඨේ විසෝකං දෙට්ඨේ විපන්දිතං දෙට්ඨේ සංයෝජනං දෙට්ඨේ සංයෝජන සංයුක්තෝ භික්ඛවේ අසුතවා පුතුජනෝ නපරිමුච්ඡති ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි නපරිමුච්ඡති දුක්ඛස්මාතේ වදාමි සුතවාචකෝ භික්ඛවේ අරිය ශාවකෝ අරියානන්දස්සාවේ අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ මනසිකරණීයේ ධම්මේ පජානාතේ අමනසිකරණීයේ ධම්මේ පජානාතේ සෝ මනසිකරණීයේ ධම්මේ පජානන්තෝ අමනසිකරණීයේ ධම්මේ පජානන්තෝ යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේ නමස්සේ කරෝති යේ ධම්මා මනසිකරණේ යාත්තේ ධම්මේ මනසේ කරෝති කතමේච බික්කවේ ධම්මා න මනසිකරණේ යා යේ ධම්මේ න මනසිකරෝති යස්ස බික්කවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසවෝ uppajjati uppannෝ වා කාමාසවෝ පවඩ්ඩති අනුප්පන්නෝ වා භවසවෝ තේයාලම් අවිජ්ජාසවෝ uppajjati uppannෝ වා අවිජ්ජාසවෝ පවඩ්ඩති ඉමේ ධම්මාන මනසිකරණීයා යේ ධම්මේන මනසිකරෝති කතමේච බික්කවේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති යස්ස බික්කවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාශවෝන uppajjati uppannoo va kāmasavō paheyati anuppannoo va bhavāsavō peyyālam avijjāsavō na uppajjati uppannoo va avijjāsavō paheyati ඉමේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නා චේව ආසවාන උප්පජ්ජන්තේ උප්පන්නා ච ආසවා පහේයන්තේ සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස එවං යෝනිසෝ මනසිකරෝතෝ තේන සංයෝජනානි පහේයන්තේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ඉමේ වොච්ඡන්ති භික්ඛවේ ආසවා දසනා පහතබ්බා කතමේච භික්ඛවේ ආසවා සංවරා පහතබ්බා ඉද බික්ඛවේ බික්ඛෝ පටිසංඛා යෝනිසෝ චක්ඛුේන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති යං හිස්ස බික්ඛවේ චක්ඛුේන්ද්‍රිය සංවරං අසංවතස්ස විහෙරතෝ uppajjeyyum ආසවා විඝාත පරිලාහා චක්ඛුේන්ද්‍රිය සංවර සංවතස්ස විහෙරතෝ ඒවංසතේ ආසවා විඝාත පරිලාහා නහොන්ති පටිසංඛා යෝනිසෝ සෝතේන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති පේයාලම් ගහනේන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති පේයාලම් ජීවිතේන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති පේයාලම් කායේන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති පේයාලම් පටිසංඛා යෝනිසෝ මනේන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති යං හිස්ස බික්ඛවේ මනේන්ද්‍රිය සංවරං අසංවතස්ස විහෙරතෝ uppajjeyyung ආශවා විඝාත පරිලාහා මනේන්ද්‍රිය සංවර සංවතස්ස විහෙරතෝ ඒවංසතේ ආශවා විඝාත පරිලාහාන හොන්තේ යං හිස්ස බික්කවේ සංවරං අසංවතස්ස විහෙරතෝ uppajjeyyum ආශවා විඝාත පරිලාහා සංවර සංවතස්ස විහෙරතෝ ඒවංසතේ ආශවා විඝාත පරිලාහාන හොන්තේ ඉමේ උච්ඡන්තේ භික්ඛවේ ආසවා සංවරා පහතම්බාං කතමේත භික්ඛවේ ආසවා පටිසේවනා පහතම්බාං ඉද භික්ඛවේ භික්ඛෝ පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවති යාව දේවසේ තස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය දංශමකස වාසා තපසිරෙන් සප සම්පස්සානම් පටිඝාතාය යාවදේව හිරිකෝපේන පටිච්ඡාදනත්තං පටිසංඛා යෝනිසෝ පිණ්ඩ පාසං පටිසේවති නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභෝසනාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසෝ පරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහං කාමි නවංච වේදනන්න උප්පාදෙස්සාමි යහත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච භාසු විහාරෝ ചാති පටිසංඛායෝනිසෝ සේනාසනම් පටිසේවති යාවදේව සීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය දංශමකසවාසාතප සිරෙන්සප සම්පස්සානම් පටිඝාතාය යාවදේව උතුපරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත්තම් පටිසංකා යෝනිසෝ ගිලාන පච්චය බේසජ්‍ය පරික්කාරං පටිසේවති යාවදේව uppannānaṁ veyyā bādikānaṁ vedanānaṁ patigātāya අභ්‍යාපජ්ජ පරමතාය යං හිස්ස බික්ඛවේ අපටිසේවතෝ uppajjeyyum ආසවා විඝාත පරිලාහා පටිසේවතෝ ඒවංසතේ ආසවා විඝාත පරිලාහා නහොන්ති ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසවා පටිසේවනා පහතබ්බා කතමේච භික්ඛවේ ආසවා අධිවාසනා පහතබ්බා ඉද බික්කවේ බික්කෝ පටිසංඛායෝනිසෝ ඛමෝ හෝති සීතස්ස උන්හස්ස දිගච්ඡාය පිපාසාය දංශමකස වාතා තපසිරින් සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචනපතහානං uppannānaṁ sārērikānaṁ vedanānaṁ dukkhaanaṁ tippānaṁ karānaṁ kaṭukānaṁ අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති යං හිස්ස භික්ඛවේ අනදේවාසයතෝ uppajjeyyum ආසවා විඝාත පරිලාහා අදිවාසයතෝ ඒවංසතේ ආසවා විඝාත පරිලාහාන හොಂತಿ ඉමේ වුච්ඡන්ති භික්ඛවේ ආසවා අදිවාසනා පහතබ්බාං කතමේච බික්ඛවේ ආශවා පරිවර්ජනා පහතබ්බා ඉද බික්ඛවේ භික්ඛෝ පරිසංඛායෝනිසෝ ඡණ්ඩං හත්ථින් පරිවර්ජේති ඡණ්ඩං අස්සං පරිවර්ජේති ඡණ්ඩං ගෝණං පරිවර්ජේති ඡණ්ඩං කුක්කුරං පරිවර්ජේති අහිංකානං කණ්ඨකා දානං සොබ්බං පපාතං චන්දනිකං ඕලිගල්ලං යථාරූපේ අනාසනේ නිසින්නම් යථාරූපේ අගෝචරේ චරන්නන්තං යථාරූපේ පාපකේ මිත්තේ බජන්තං විඤ්ඤෝ සබ්‍රහ්මචාරේ පාපකේසෝ ඨානේසෝ ඕකප්පේයොම් සෝතං ච අනාසනං තං ච අගෝචරං තේච පාපකේ මිත්තේ පටිසංඛා යෝනිසෝ පරිවජ්ජේති යං හිස්ස බික්ඛවේ අපරිවජ්ජයතෝ uppajjeyum ආශවා විඝාත පරිලාහා පරිවජ්ජයතෝ එවං සතේ ආශවා විඝාත පරිලාහාන හොන්තේ ඉමේ උච්ඡන්ති බික්ඛවේ ආශවා පරිවජ්ජනා පහතබ්බා කතමේච බික්ඛවේ ආශවා විනෝදනා පහතබ්බා ඉද බික්ඛවේ බික්ඛෝ පටිසංඛා යෝනිසෝ uppannං කාම විතක්කං නාදේ වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති uppannං ව්‍යාපාද විතක්කං නාදේ වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති uppannං විහිංසා විතක්කං පේයාලම් uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තේ කරෝති අනභාවං ගමේති යං හිස්ස බික්ඛවේ අවිනෝදයතෝ uppajjeyyung ආසවා විඝාත පරිලාහං විනෝදයතෝ ඒවං සතේ ආසවා විඝාත පරිලාහා නහොಂತಿ ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසවා විනෝදනා පහතබ්බා කතමේච භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා ඉද භික්ඛවේ භික්ඛෝ පරිසංඛායෝනිසෝ සති සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමෙන් පටිසංඛා යෝනිසෝ ධම්මවිචය සම්බොජ්ජංගං භාවේති පේයාලම් විරිය සම්බොජ්ජංගං භාවේති පේයාලම් පීති සම්බොජ්ජංගං භාවේති පේයාලම් පස්සද්ධේ සම්බොජ්ජංගං භාවේති පේයාලම් සමාධේ සම්බොජ්ජංගං භාවේති පෙය්‍යාලං උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් යං හිස්ස බික්කවේ අභාවයතෝ uppajjeyyum ආසවා විඝාත පරිලාහා භාවයතෝ එවං සතේ ආසවා විඝාත පරිලාහා නහොන්ති ඉමේ වුච්ඡන්ති භික්ඛවේ ආශවා භාවනා පහතබ්බා යතෝච භික්ඛවේ භික්ඛුනෝ ඒ ආශවා දස්සනා පහතබ්බා තේ දස්සනා පහේනා හොන්තේ යේ ආශවා සංවරා පහතබ්බා තේ සංවරා පහේනා හොන්තේ යේ ආශවා පටිසේවනා පහතබ්බා තේ පටිසේවනා පහේනා හොන්තේ යේ ආසවා අධිවාසනා පහතබ්බා තේ අධිවාසනා පහේනා හොන්ති යේ ආසවා පරිවර්ජනා පහතබ්බාත් තේ පරිවර්ජනා පහේනා හොන්ති යේ ආසවා විනෝදනා පහතබ්බාත් තේ විනෝදනා පහේනා හොන්ති යේ ආසවා භාවනා පහතබ්බා තේ භාවනා පහේනා හොන්ති අයං වොච්චති භික්ඛවේ භික්ඛෝ සබ්බාසව සංවර සංවතෝ විහෙරති අච්ඡෙජ්ජි තණ්හං වාවත්තේ සංයෝජනං සම්මා මානාභි සමයා අන්තමකාසේ දුක්ඛසාති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබේනන්දුන්තේ සබ්බාසව සුත්තං ဒ ුතියං